ස්වභාවය. දැන් මෙනිනාස කියවනේ දැන් මෙනිනාස කියවනේ දැන් උදේ ඉඳන් මෙනෙහි කරා කියලා මේ යථා භූත ඥානේ එතකොට මෙනිනාස මේ මේ ඒක දැන් මෙනිනාස කියවනේ යථා භූත ඥානේ මෙනෙහි කරා මුනිත් කම්මිතා ඥානේ මෙනෙහි කරා එතකොට ආදීනන ප්‍රස්නා ඥානේ නිබ්බිදාන ඥානේ එතකොට මේ විදිහට දස ඥාන මෙනෙහි කරා කියවනේ එතකොට 10ම භාවය නොවුණත් Tamanට දැනෙන ස්වභාවය අනුව උදේව ඥානයයි වාය ඥානයයි මෙහිදාස මොනවද මෙනෙහි මෙහිදාසම කියන්නේ මොනවද මෙනෙහි කරේ දැන් මොකක් හරි අරමුණ ආපු තැන අරමුණට දැසගන්නේ නැතුව ඒක බාහිර බාහිර දෙයක් නැහැ කියලා තියෙන තැන උදේවයි දැක ඥාන උදේවයි දැක ඥාන බාහිර දෙයක් නැහැ කියලා කියන්නේ ඊට පස්සේ එතනදී දෙනවයි බාහිරේ මුංජික මුංජික සම්මිතා ඥානය. ඊට පස්සේ එතන අපි යථාභූත යථාභූත ඥානෙන් එතන දකිනවා මෙතන දෙයක් නැහැ කියන එක. එතකොට ඒක කොහොමද කොහොමද දකින්නේ? මෙතන දෙයක් නැහැ මෙතන මෙතන තියෙන්නේ ශබ්ද වර්ණ එච්චර විස්තරයක් ආවේ නැහැ ආවේ නැහැ. ඔව් එන එන විදිය කියන්නේ ආපු විදිය කියන්නේ. බාහිර දෙයක් නැහැ. තියෙන තැන ආරණහස බාහිරින් මිදෙන තැන උදේ ඡන්දේ උදේවයි ඡන්දයක් ස්වභාවයෙන් තියෙන ඡන්දේ උදේවයි දැකින නිසා අපිට එහෙම දැන් ඔහොම කිව්වොත් ඔහොම කිව්වොත් ඒක සිතුවිලි. ඒ ඒ අරමුණේ දකින්න තැන බාහිරින් මිදෙනවා. ඒකවල තැන අපි ස්කන්ධ විදේවය දැකලා ඊට පස්සේ මිදෙනවා. ඒතර මිනිස් කම්මතා ඥානෙ බව දැනෙනවා. ඒ සිතුවිල්ලම ඊට පස්සේ ඒක සිතුවිල්ලක් බව දැනෙනවා. ඒතර යථාභූතයෙන් මෙතන සිතුවිල්ලක් නැහැ. සිතුවිල්ලෙත් මම නැහැ කියන තැනක් දකින්නවා. ඒතර නිබ්බිදා ඉරා එතන එතන මිදෙන තැන නිබ්බිදා. ඒතර ඒක ඇලීමක් නැහැ. ඒක දැනෙන්නේ නැහැ. ඒක නබුට ඒ ගැන නිබ්බිදා ඇති නම් ඒක ඒ ගැන විරාගයක් ඇති වෙන. එතකොට විරාගාමි පස්සන. ඔය විදිහට අර එක එක සිත අරමුණේ අර ටික එක පිළිවෙලට යන බවක් අර එක දිගටම පිළිවෙලට නැහැ යනහස. ඒකට හරි ඒක ඒ ක්ෂණේ අර එකපාරට මේ ටික එනවා කියන එකට අවබෝධයක් තියෙනවා. ඒක ඕනනම් ඒක අර ආසක්ඛා ඥානෙට එක හසු වෙන ස්වභාවය මෙතන මේ විග්‍රහය මහණෙනාස මේ මහණෙනාස අත්‍යවශ්‍යම කාරණා ටික කියවෙන්නේ අපි ගොඩක් අයට කියනවා ඒක මහණෙනාසටත් එහෙමයි වෙන්නේ මේක සිහිය කියන වචනේ භාවිතා නොකර ওই විග්‍රහ කරොත් ඒක වරදිනවා සිහිය එහෙමයි. ඔය සිහිය කියන ඥානෙ ගන්නට සිහියට හසු වෙනවා. එහෙමයි. සිහියට හසු වෙන එකමයි ඥානෙට හසු වෙන්නේ. ඒ 100ට තමයි යනට ඔක්කොම 100ක් තමයි පවතින්නේ. එහෙම හරි අර තමයි බාහිර දෙයක් නැති බාහිර තියෙන සිහිය. ආසක්කා ඥානෙ. එතන එතන අපි තේරෙනවා එතන කෙලස් දුර වෙන තැන කියන එක. දැන් පෑදුරු කියේ මෙන්න මෙහෙමයි. හා ඒ කියන්නේ මේක තමයි යථාර්ථය. ඒ කියන්නේ මේ මේ මේ ස්වභාවය වෙන මෙහෙමයි. දැන් දකිනවා දකින දේ දැකීම තුළ සිහියක් අවදි වෙලා තියෙනවා. ඒ සිහියට ඒ දැකීම අගයක් දැනෙන්නේ නැහැ. ඒ උදේව ඥානෙ. එච්චරයි කියන්නේ. අහහ එහෙමයි. අත්ත ලොකෝට පටලන්නේ නැතුව. කරව ඔක්කොම සිතුවිලි. එහෙමයි. ඒවා හිතුවොත් ඒවා සිතුවිලි. එහෙම ඒ ස්වභාවයේ තියෙන අර විස්තර කරන්න දැන් දක්කේ දේට අගයක් නැතිවා හැම වෙලේම හැම මොහොතකම දැන් මොන දේ දැක්කත් ඒක අගයක් නැතිවා අපිට තේරෙනවා. ඒකෝර ඒක තමයි උදේ වඥානෙ. උදේ වඥානෙ ඇතිතන නෑ නෑ නෑ නෑ නෑ නෑ ඔන්නයි ඔන්නයි ඔය ධර්මයේ කියලා හිතන ඔක්කොම පාරුව වගේ. ඕක කියන්නේ කිව්වොත් පාරුව ඔලුවට වැටලා වගේ තමයි කියන්නේ කිව්වා. එහෙම එහෙම දැන් මෙතන නෑ. ඔක්කොම සංඛාරා. ඔය කියන යන ඔක්කොම ඔය ඉගෙනගත්ත සිලබස් එක සංඛාරයක්. වචන ඔක්කොම සංඛාර. මෙතන අත්දැකීමනේ අපි කතා කරන්නේ. එහෙමයි. ඒකට මෙතන සිහියක් තියෙනවා. එහෙමයි. එතකොට මේ සිහියට අසු වෙනවා. මේ දකින්න දේ ඒකේ අගයක් මුකුත් දැනෙන්නේ නැහැ. ඒකට මේකට මෙතින් මිදීම කියන්නේ. ඒකමයි එතකොට උදේවැය ඥාන කියන්නේ. එතනම නිබ්බිදා කිහිලා තියෙනවා. එතකොට ඒ ඒ අගයක් නෑ ඇහෙන දේ කිසිම දෙයක් අගයක් නෑ. එතකොට අගයක් දෙයක් නෑ කියන්නේ. එතන මිදීමක් තියෙනවා. බැස ගන්න ස්වභාවය. දැන් දකින්නවා ඇහෙනවා. ඉතින් මෙහෙම දෙයක් වුණා කියලා ඕනනම් විච්ච දේ කියන්න පුළුවන්. ඒ දේ උනාට හිතියේ නෑ කියලා ඒක ඇතුලේ. එහෙමයි. එතකොට එහෙම ගාණක් නෑ අන්තිමට ආ එහෙමයි එහෙමයි කිව්වා වගේ දෙයක් තමයි වෙන්නේ. එහෙමයි. එතකොට හරි සහැල්ලුවෙන් කිව්වා තමයි, අහුවා තමයි, මුකුත් නෑ වගේ දෙයක් සහැල්ලුවෙන් ගියා එච්චරයි. ඒක තුල ඔක්කොම දස ඥාන ටික තියෙනවා. එහෙමයි මහා විස්තරයක් කරන්න ගියොත් ඔක්කොම සංකා වෙනවා. අර අර මුලින් අර දැක්ක දේ පිට අත්‍යක්ෂ හැටි විස්තර වුණා නම් ඒකයි මේ අත්දැකීම කියන්නේ කියන්නේ. එහෙමයි. අත්දැකීමක් නේ තියෙන්නේ ඔතන. එහෙමයි. ආරව හිතන එක සිතුවේ. එහෙමයි. අත්දැකීම විමුක්තිය මිදීම. මිදුණු හැටි අත්දැකීම ප්‍රකාශ කිරීමක් පමණයි. අන්න සමාධිය. අන මිදුණු සමාධිය, අනිමිත්ත සමාධිය. අන්න එතන ඕබාසය. රූප දර්ශනයේට බැසලා නැහැ. රූප දර්ශනය කිව්වේ ශබ්ද රූප, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, රූපාරම්මණය රූප දර්ශය කිව්වේ. රූපාරම්මණය රූපේ කිව්වේ ඒකයි රූප දර්ශනයට බැසගෙන නැහැ කිව්වේ. අරමුණු වලට බැසගෙන නැහැ කියන එක. අන රූප දර්ශනයේ මිදුණු ඕබාසයේ අවදි වෙලා. එහෙමයි. මම දැන් 이르දියෙන් යනවා. එහෙමයි. රහතන් වහන්සේ. අනේ හිස් බැල්ම. රහතන් වහන්සේගේ බැල්ම හිස් බැල්ම. හිස් බැල්ම කිසිම අන මිදීම විමුක්තිය. අන විමුක්ති ඥානං කියවේ. අන අර අපි කිව්වේ දසාංගිකෝ සමන්නාගතෝ කියලා අරියට්ඨාංගිකෝ මග්ගෝ කියලා බුදුන් වහන්සේ දේශනා කරේ අපි සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. අනේ අන්තිම දෙක. අරියට්ඨාංගික මග්ග කියන්නේ අට උනාට දසාංගික සමන්නාගතෝ කියන්නේ නිවන. සම්මා ඥාන සම්මා විමුක්ති. සම්මා ඥාන කියන්නේ නිකම්ම ඥාන කියන එක දෙයම නෙමෙයි. එහෙමයි. විමුක්ති ඥාන. විමුක්ති ඥාන. එතකොට මේ සිව් ඉරියව්වෙන්ම ස්වභාවය ඇති වෙනවා. සිව් ඉරියව්වෙන් පවතින අරහත් සමාධිය. යං හි යං හි తත්‍ර తත්‍ර විපස්සති. විපස්සනා කණික සමාධියයි. අන්න අරහත් මාර්ගයේ තුර අරහත් ඵලයටපත් වීම. තාම ගැඹුරුයි. අනාගාමි භූමියෙන් එහා. තාම ගැඹුරුයි එතන. පැහැදිලි කෙරේ. පුදුම ඍජුයි. හැබැයි බොහොම වචන ටිකයි. හරිම නිර්මලයි. හරිම නිර්මලයි. එහෙමයි අර හිතක් තියෙන කොතනද ඒක දකින්න තැනම මේ ස්වභාවය ඔක්කොම ඉතිලා ඉවරයි. නෑ නෑ සාරේ නිකන් රහතන් වහන්සේ නමක් ඇසුරු කරන වගේ දැනෙනව නේද? ඒ ටික කියනකොට පුදුම ගැඹීරකමක් දැනෙනවනේ. එහෙමයි. ඒක ඇත්ත. අපි ඉන්න තැනට ඒකයි කිව්වේ සමහර අයට අවුරුදු 100ක් ගියත් එන්න පුළුවන් ඒක දන්නේ නැහැ කියලා. එක එක වාද කර කර දඟලුවාට තාම හිතලවත් නැහැ සමහර අය. සමහර අය නිකම් පැටලිලා හිත හිත ඉන්නවා. ඒ ස්වභාවයට අවදි වෙන්න එයාලට තියෙන බාධා එයාලගෙන් සිතුවේ. ප්‍රායෝගික නැහැ. ප්‍රත්‍යක්ෂ නැහැ. අත්දැකීම් නැහැ. විශ්වාසයක් ඇදහිලක් විතරයි. එහෙමයි අසනී මේ බව අවබෝධය තම කෙනෙකුට අවබෝධ කරලා දෙන්නම අවබෝධයක් දැන්. ඒක තියෙන ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂය තුළ කතා කවුරු මොනවා කියවත් වැඩක් නැහැ. අවශ්‍ය ටික ස්ප්ලිට් එක වගේ තියෙනවා ප්‍රත්‍යක්ෂය. අර අලමාරි ඥාන දර්ශන කියන එක ලේසි නෑ. ඒ සවිතක්ක සමාධි මොනවද අවිතක්ක සමාධි මොනවද කියන එක ලේසි නෑ. ආනිධ්‍යානේ උපක්ලේශයක් වෙන්නේ කොහොමද කියන එක කියන ලේසි නෑ. සම් ඒ කියන්නේ සති නිමිත්ත වඩන සමාධියේ උපක්ලේශයක් වෙන්නේ කොහොමද ආනින්දි අනිදි ධානයේ උපක්ලේශයක් උනේ කොහොමද එහෙනම් ඒ අනිදි ධානය කියන්නේ කුමක්ද කියන එක තේරුම් ගන්න. අනිමිත්ත සමාධියට නිමිතිගත සමාධියේ බැසගෙන සිටියොත් එකම නිමිත්ත සති නිමිත්ත වැඩිම තුළ ඒ නිමිත්ත තුළ සමාධිය තුළ හිර වී සිටියොත් අර එන අරමුණු වල දැකලා මිදෙන සමාධිය කොහොමද ලබන්නේ? එහෙනම් ඒ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන වල ස්ථිර වීම අර අනිමිත්ත සමාධියට උපක්ලේශයක් වෙනවා. ඒක නිසා තමයි පස්වක දවස නිවන් දැක්කේ නැත්තේ. ඒක නිසා තමයි අලහර කාල මුද්ද කරාමසුත නිවන් දකින්නේ නැත්තේ. ඒක නිසා තමයි පොට්ටපාද නිවන් දකින්නේ නැත්තේ. පොට්ටපාද බ්‍රහ්මණය අරූප සමාධියේ ඉන්නවා. හැබැයි නිවන් දකින්නේ ඒකට හේතුව සමාධිය හිරවීම. මේ සමාධි භාවිතබ්බං කියලා බුදුන් වහන්සේ දේශනා කරන මේ විදර්ශනා සමාධි ගොඩක් අයට වැටෙන්නේ සතර ඉරියව්වෙම පවතින සමාධිය කොහොමද කියන්නේ. ඒ අරහත් සමාධිය ගැන අවබෝධයක් නැහැ. ඒ අලමරි ඥාන දර්ශනය ගැන, ඒ දර්ශන විසුද්ධිය ගැන, ඒ දර්ශන විසෝදෝ කියන තැන, ඒ අධිගමය ගැන අවබෝධයක් නැහැ. ඒ අධිගමය හිතලා ගන්න බෑ. හිතලා කියලා වැඩක් නැහැ. කරන්න බෑ. ප්‍රායෝගික වෙන්න ඕන. ඒ අධිගමයටපත් වෙන්න ඕනි. ඒ නිසා තමයි බුදුනාහසේ කිව්වේ ඥායස්ස අධිගමයි කියලා. ඥායස්ස අධිගමයි කියන්නේ ඒ අර අවදිමත් ස්වභාවයයි. හැබැයි නිබ්බාන සත්‍ය කිරයයි. ඒ කියන්නේ කෙලෙස් සංසිඳුණු තැනයි ලැබෙන්නේ. කෙලස් තේනකන් එක එක විදිහට මායා රංගන එන විඥානය. ඔය නිවන් මාර්ගය. තාම ගැඹුරු තාම වටින පරයයක් ඇතර තියෙනවා. ඒ අනුත්තර ස්වභාවයේ ওই වචන ගොඩාක් කියතයි. හැබැයි හරිම සුන්දර අත්දැකීමක්. මහා ශාන්ත සෝයක්. ඒ සබ්බ සංඛාර සමතේ. සියලු සංස්කාර ධර්ම සමතේ වෙලා. බැස ගන්නෑ කොහෙවත්. අරමුණු බැස ගන්නෑ. අරමුණේ බැස ගන්නෑ. විමුක්ති ඥානං කියන තැනට එන්නවනම් කොච්චර වටිනවද සමාධි. හ්ම්. විමුක්ති ඥානං කියන තැනට එන්න බැරුව සමාජයේ නාලි මේ එක තැන දඟලනවා කියලා අපිට තේරෙනවා. මේ දේශනා ගොඩක් අයට ඉවහල් වෙනවා මේ විමුක්ති ඥානං කියන තැන හඳුනගන්න. හ්ම්. ඒ අලමරි ඥාන දර්ශනය හඳුනගන්න. ඒ විමුක්ති ඥානං කියන තැනින් අර නිවන් මාර්ගය විවර කරගන්න. ඒකයි දසාංගිකෝ සමන්නාගතෝ අරියට්ටාංගිකෝ මග්ගෝ කියන මග නැතුව අපි අරියටමග ගිහිල්ලා වැඩක් නැහැ. ඒකේ අවසාන ටිකත් යන්න ඕනේ. ඒකේ අවසානේ දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මේ සම්මා සමාධි වලින් ඉවර වෙන්නේ සම්මා ඥානං සම්මා විමුක්තිය. එතනටත් එනවා. විමුක්ති ඥානං කියන තැනට එනවා. අපි පෙන්නවා නේද? සංඤී අඤ්ඤී අඤ්ඤා මේවා තියෙන මේ පැහැදිලි කිරීම මේ සූත්‍රවලම තියෙනවා කියලා. හ්ම්. ඔව්. ඔව්. එතන අපි මේ කොච්චර සරලව පෙන්වුවත් වේදනාවමයි සංඥාව. සංඥාවමයි සංඥාවන සංඥාවමයි විඥානයේ නිරූපණය කියලා. මේ අපි විඥානය කියලා දෙයක් නැහැ සංකාර කියන්නේ ඒකම නිරූපණය දැන ගැනීම විතරයි විඥානයේ සංකාර කියන්නේ මේ එකතු වෙන ස්වභාවය තුළ සකස් වෙන මැවීම මායාව මැවෙන හැටි මේ ස්කන්ධය කියන්නේ මායාව මැවෙන හැටි මේ මේ තේ වචන ගොඩක් බලනකොට සතර හදිපට්ඨාන හැම එකම තියෙන ස්කන්ධය ගැනයි. ඒ ස්කන්ධය අවබෝධයමයි. ඒ ස්කන්ධය උදේ දැකීමයි සතර හදිපට්ඨානේ වඩනවා කියන්නේ. ඔය ගොඩක් අයට තේරෙන්නේ නැහැ. අපි කියන්නේ તે ඔක්කොම කරලා බලන්න. අවසානයේ කවදා හරි දවසක අපි ඉන්න තැනට එවි. ඒ ගැලවිලා ගැලවිලා ගැලවිලා කේල් ගහ පතුරු ගහනවා වගේ. අර බුදුන් වහන්සේ කද රූප මංච නේ සංඛාරා කියනවා. සංඛාර කේල් ගහකට උපමා කරේ. ওই පතුරු ටික කවදා හරි ගලවලා ගලවලා බලයි. කවදා හරි ඒ විමුක්ති ඥානං කියන තැනට එවි. අන්න එතකොට මේ ඥාන දර්ශනේ මතුවේවි. අන්න එතකොට දැනේවි. මේ ආරයන් වහන්සේ කියවේ කොහොමද කියලා. ආරයන් වහන්සේගේ අත්දැකීම් හෙලි කරා පමණයි. ඒ විශ්වාස කරන්න ඕනේ අදහන්න ඕනේ බාර ගැනීම Tamanට බාර ප්‍රත්‍යක්ෂයක් නැතුව කිසි කෙනෙක් බාර ගන්න එපා. Tamanට ප්‍රත්‍යක්ෂ වෙනකන් හික්මීමෙන් යසෙමින් කටයුතු කරන්න ඕනේ. අන්නේ මොහොතේදී Tamanට දැනේ සසර දුකෙන් මිදුණු බව. එච්චරයි නේද ගත වෙන්නේ. හ්ම් වෙන කිසිවක් අදාළ නැහැ. හොඳමයි එහෙනම් මේ නාසයට මේ කමඨහන